බද්දාලේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවාන් සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తత్ర කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ සිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සම් භගවා ඒතද වෝචේ අහංකෝ භික්ඛවේ ඒකාසන භෝජනං භුඤ්ජාමි ඒකාසන භෝජනං කෝ අහං භික්ඛවේ භුඤ්ජමානෝ අප්පාබාධ සංච සංජානාමි අප්පාසංකතංච ලහොත්තානංච බලංච පහසු විහාරංච ඒත සුම්හේති භික්ඛවේ ඒකාසන භෝජනං භුඤ්ජත ඒකාසන භෝජනං කෝ භික්ඛවේ තුම්හෙති භුඤ්ජමානා අප්පාබාධ කංච සංජානිස්සත අප්පාසංකතංච ලහුට්ඨානංච බලංච පාසු විහාරංචාති එවං වුත්තේ ආයස්මා බද්දාලි භගවන්තං ඒතද වෝච අහං බන්තේන උස්සහාමි ඒකාසන භෝජනං භුඤ්ජිතුම් ඒකාසන භෝජනං හිමේ බන්තේ බුඤ්ජතෝ සියා කුක්කුච්ඡං සියා ලිප්පටි සාරෝති තේන හේතු අම්බද්ධාලේ යක්ඛ නිමන්තිතෝ අස්සසේ තත්ථ ඒකදේශම් බුඤ්ජිත්වා ඒකදේශං නීහරෙත්වාපි බුඤ්ජයාසේ එවං පිකෝත්වං බද්ධාලේ බුඤ්ජමානෝ යාපෙස්සසීතේ ඒවම්පිකෝ අහං බන්තේ න උස්සාහාමේ බුඤ්ජතුම් ඒවම්පිහි මේ බන්තේ බුඤ්ජතෝ සියා කුක්කුච්ඡං සියා විප්පටි සාරෝති අතකෝ ආයස්මා බද්දාලේ භගවතා සික්ඛාපදේ පඤ්ඤා පියමානේ භික්ඛු සංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසී අත කෝ ආයස්මා බද්දාලේ සබ්බන් තන්තේ මාසං නබගවතෝ සම්මුඛේ භාවං අදාසේ යතා තං සත්තෝ ශාසනේ සික්ඛාය අපරේ පූරකාරේ තේන කෝපන සමයේන සම්බහුලා දෙක්ඛෝ භගවතෝ චීවර කම්මං කරොන්තේ නිඨිතචීවරෝ භගවා තේමා සච්චයේන චාරිකම්පත්ත මිස්සති අතකෝ ආයස්මා බද්දාලේ යේන තේ බික්ඛෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा තේ හි බික්ඛෝ හි සද්දින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමං සංනිසේදී ඒකමන්තං විසින්නම් කෝ ආයස්මන්තං බද්දාලින් තේ භික්ඛෝ වේතදවෝචුන් ඉදං කෝ ආඋසෝ බද්දාලේ භගවතෝ චීවර කම්මං කරේයති නික්ඛිත චීවරෝ භගවා තේමා සච්ඡේන චාරිකං පක්කමිස්සති තේ ඉංඝාඋසෝ බද්දාලේ ඒ සංදේශකං සාදුකං මනසිකරෝහි මාතේ පච්චා දුක්ඛරතරං අහෝසීති ඒවමාවසෝති කෝ ආයස්මා බද්ධාලේත්තේ සම්බික්ඛෝ නම් පටිස්සොත්වා යේන භගවා තේනුපසංඛමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා බද්ධාලි භගවන්තං ඒකද වෝච අච්චයෝ මං බන්තේ අච්චගමෝ යථා බාලං යථා මෝල්හං යථා අකුසලං යෝහං භගවතා සික්ඛාපදේ පඤ්ඤාතියමානේ බික්ඛෝ සංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසින් තස්ස මේ බන්තේ භගවා අච්චයං අච්චයතෝ පටිගන්හාතු ආයතින් සංවරායාති සග්ගහ ත්වං බද්ධාලේ අච්චයෝ අච්චගමා යථා බාලං යථා මෝල්හං යථා අකුසලං යන් ත්වං මයා සික්ඛාපදේ පඤ්ඤා පියමානේ බෙක්ඛෝ සංඝේ සික්ඛං සමාදීයමානේ අනුස්සාහං පවේදේසී සමයෝපි කෝතේ බද්දාලේ අපපටි විද්ධෝ අහෝසී භගවාකෝ සාවත්තියං විහෙරති භගවාපි මං ඥානිස්සති බද්ධාලිනාම බික්ඛෝ සත්තෝ සාසනේ සික්ඛාය අපරිපූර්ණකාරේති අයම්පි කෝසේ බද්ධාලේ සමයෝ අපපටි විද්ධෝ අහෝසි සමයෝපි කෝසේ බද්ධාලේ අපපටි විද්ධෝ අහෝසි සම්බහුලාකෝ බික්ඛෝ සාවත්තියං වස්සං උපගතා තේපි මං ඥානිස්සන්ති බද්ධාලි නාම බික්ඛෝ සත්ථෝ සාසනේ සික්ඛාය අපරිපූර්ණකාරේති අයම්පි කෝතේ බද්ධාලි සමයෝ අපටි විද්ධෝ අහෝසි සමයෝපි කෝතේ බද්ධාලි අපටි විද්ධෝ අහෝසි සම්බහුලාකෝ බික්ඛුනියෝ සාවත්ත්‍යං වස්සං උපගතා තාපි මංජානිස්සන්තේ බද්දාලි නාම දික්ඛෝ සත්තු සාසනේ සික්ඛාය අපරිපූර්ණකාරේති අයම්පි කෝතේ බද්දාලේ සමයෝ අප්පටි විද්දෝ අහෝසි සමයෝපි කෝතේ බද්දාලේ අප්පටි විද්දෝ අහෝසි සම්බහුලාඛෝ උපාසකා ශාවත්තියං පටිවසන්තේ තේපි මං ජානිස්සන්තේ තේයාලම් සම්බහුලාකෝ උපාසිකා ශාවත්තියං පටිවසන්තේ ඡාපේ මංජානිස්සන්තේ බද්ධාලිනාම බික්ඛෝ සත්‍යෝ ශාසනේ සික්ඛාය අපරිපූර්ණකාරේති අයම්පි කෝතේ බද්ධාලේ සමයෝ අපටි විද්ධෝ අහෝසි සමයෝපි කෝතේ බද්ධාලේ අපටි විද්ධෝ අහෝසි සම්බහුලා කෝනානා තිත්තියා සමන බ්‍රාහ්මනා සාවත්තියං වස්සං උපගතා තේපි මංජානිස්සන්ති බද්ධහරි නාම බික්ඛෝ සමනස්ස ගෝතමස්ස ශාවකෝ තේරඤ්‍යතරෝ සත්තු ශාසනේ සෙක්ඛං අපරේ කෝරකාරේති අයම්පි කෝතේ බද්ධාලේ සමයෝ අපපටි විද්ධෝ අහෝසීති අච්චයෝ මං බන්තේ අච්චගමා යථා බාලං යථා මෝල්හං යථා අකුසලං යෝහං භගවතා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛු සංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසින් තස්ස මේ බන්තේ භගවා අච්චයන් අච්චයතෝ පතිගන්හාතු ආයතින් සංවරායාතේ තග්ග ස්වම්බද්ධාලේ අච්චයෝ අච්චගමා යථා බාලම් යථා මෝල්හං යථා අකුසලම් යන් සම්මයා සික්ඛාපදේ පඤ්ඤා පියමානේ බික්ඛු සංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසි තංකින් මඤ්ඤසේ බද්ධාලේ ඉදස්ස බික්ඛෝ උබතෝ භාග විමුක්තෝත් තමහං ඒවං වදෙය්‍යම් ඒහි මේ සම්බික්ඛෝ පංකේ සංකමෝ හෝහිති අපිනසෝ සංකමෙය්‍යවා අඤ්ඤේනවා කායං සන්නාමෙය්‍ය නොතිවා වදෙය්‍යාති නොහේ සංබන්තේ සංකින් මඤ්ඤසි බද්ධාලේ ඉදස්ස බෙක්කෝ පඤ්ඤා විමුක්තෝ තේයාලම් කාය සක්ඛේ පේයාලම් දිට්ඨප්පත්තෝ පේයාලම් සද්ධා විමුක්තෝ පේයාලම් ධම්මානුසාරේ පේයාලම් සද්ධානුසාරේ තමහං ඒවං වදෙය්‍යම් ඒහි මේ ස්වම් බික්ඛෝ පංකේ සංකමෝ හෝහේති අපිනසෝ සංකමෙය්‍ය වා අඤ්ඤේන වා කායං සන්නාමෙය්‍ය โนทิวาวเดยาติโนเฮทังบันเสทังคิงมัญญสิบัดดาลีอภินุสัมบัดดาลีตัสมิงสมัยอุบโตบากวิมุตโตวาโหสีปัญญาวิมุตโตวาขายสักเทวาเดชปัตโตวา සද්ධා විමුක්තෝ වා ධම්මානුසාරේ වා සද්ධානුසාරේ වාති නොහේ සංභන්තේ නනුතං බද්ධාලේ තස්මින් සමේ රිත්තෝ තුච්ඡෝ අපරද්දෝති එවං භන්තේ අච්චයෝ මං භන්තේ අච්චගමා යථා බාලං යථා මෝල්හං යථා අකුසලං යෝහං භගවතා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛු සංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසී තස්ස මේ බන්තේ භගවා අච්චයන් අච්චයතෝ පතිගන්හාසු ආයතින් සංවරායාති තද්ද ත්වම් භද්දාලේ අච්චයෝ අච්චගමා යථා බාලං යථා මෝල්හං යථා අකුසලං යන් ත්වම් මයා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ දික්ඛු සංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසී යතෝච කෝසම් බද්දාලේ අච්චයන් අච්චතෝ දෙස්වා යථා ධම්මං පටිකරෝසේ සංසේමයන් පටිගන්හාම බුද්ධි හේසා බද්දාලි අරියස්ස විනයේ යෝ අච්චයන් අච්චතෝ දෙස්වා යථා ධම්මං පටිකරෝසේ ආයතින් සංවරං ආපජ්ජතේ ඉද බද්දාලේ ඒකච්ඡෝ භික්ඛෝ සත්තු ශාසනේ සික්ඛාය අපරිපූර්ණකාරී හෝති තස්ස එවං හෝති යන්නෝනාහං විවෙත්තං සේනාසනං භජෙය්‍යම් අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරගුහං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුඤ්ජං අප්පේව නාමාහං උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං සච්චේ කරේයන්ති සෝ විවිච්ඡං සේනාසනං භජති අරඤ්ඤං රොක්ඛ මූලං පබ්බතං කන්දරං ගිරගුහං සුසානං වනපත්තං අබ්බෝ කාසම් පලාල පුඤ්ජං තස්ස තථාවූප කට්ඨස්ස විහෙරතෝ සත්තාති උපවදති අනවික්ෂ පිරිඤ්ඤෝ සබ්‍රක්මචාරේ උපවදන්සේ දේවතාපේ උපවදන්සේ අත්ථාපි අත්ථානං උපවදතේ සෝසත්තාරාපේ උපවදිතෝ අනවික්ෂ විඤ්ඤෝ හේ සබ්‍රක්මචාරේ හේ උපවදිතෝ දේවතා හිතේ උපවදිතෝ අත්තනාසේ අත්ථානං උපවදිතෝ න උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං සච්චේ කරෝති සංකිස්ස හේතු එවං හේතං බද්ධාලේ හෝති යථා සංසත්තෝ සාසනේ සික්ඛාය අපරේ පූරකාරිස්ස ඉද පන බද්ධාලේ ඒකච්ඡෝ භික්ඛෝ සත්තු සාසනේ සික්ඛාය පරිපූර්ණකාරී හෝති තස්ස එවං හෝති යන්නෝනාහං දිවෙත්තං සේනාසනං භජෙය්‍යං අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අභෝකාසං පලාල පුඤ්ජං අප්පේව නාමාහං උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං සච්චේ කරේයන්ති සෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රොක්කමූලං පබ්බතං හන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අභෝකාසං පලාල පුඤ්ජං තස්ස තථාවූපකට්ඨස්ස විහෙරතෝ සත්තාපින උපවදති අනුවිච්ඡ පිරිඤ්ඤෝ සබ්‍රක්මචාරේන උපවදන්ති දේවතාපින උපවදන්ති අත්ථාපි අත්ථානං උපවදති සෝ සත්තාරාපේ අනුපවදිතෝ අනුවිච්ඡ විඤ්ඤෝ සබ්‍රක්මචාරේහි අනුපවදිතෝ දේවතාහිපේ අනුපවදිතෝ අත්තානාපේ අත්තානං අනුපවදිතෝ උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං සච්චේ කරෝති සෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සංකිස්ස හේතු එවං හේතං බද්ධාලේ හෝති යථාතං සත්තෝ ශාසනේ සික්ඛාය පරිපූර්ණකාරිස්ස පුනච පරම් බද්ධාලේ බික්ඛෝ විතක්ක විචාරාණං ගෝපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජම් තේතේ සුඛං ဒုတိယ ංජහනං උපසම්පජ්ජ විහෙරති සංකිස්ස හේතුම් එවං හේතං බද්ධාලී හෝති යථා සං සත්තු ශාසනේ සික්ඛාය පරිපූර්ණකාරිස්ස කුණච පරම් බද්ධාලී භික්ඛූ පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පරිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති සතියං ජහනං උපසම්පජ්ජ විහෙරති සංකිස්ස හේතුම් එවං හේ සම්බද්ධාලී හෝති යථාතං සත්තු ශාසනේ සික්ඛාය පරිපූර්ණකාරිස්ස පුනච පරම් බද්ධාලි බික්ඛෝ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ උපසම්පජ්ජ විහෙරති තං කිස්ස හේතුම් එවං හේතං බද්ධාරේ හෝති යථා සංසද්ධෝ ශාසනේ සික්ඛාය පරිපූර්ණකාරිස්ස සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුද බොහෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ අනේක විහිසං පොබ්බේ නිවාසං අනුස්සරති සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පේයාලම් ඉති සාකාරං සෞද්දේශං අනේක විහිතං පොබ්බේ නිවාසං අනුස්සරති තං කිස්ස හේතුම් එවං හේතං බද්දාලේ හෝති යථාතං සත්තු ශාසනේ සික්ඛාය පරිපූර්ණකාරිස්ස සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබොහොතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතෝපපාත ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ දිබ්බේන චක්ඛුනා විසොද්දේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සතේ චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ තේයාරම් යථා කම්මෝපගේ සත්‍යේ පජානාතේ සංකෙස්ස හේතුම් එවං හේතං බද්දාලේ හෝති යථාතං සත්තු ශාසනේ සික්ඛාය පරිපූර්ණකාරිස්ස සෝ ඒවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ ආශවානං කහඥානාය චිත්තං අබිනෙන්නාමේති සෝ ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති තේයාලම් අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති ඉමේ ආසවාසේ යථා භූතං භයානාති තේයාලම් අයං ආසව නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති තස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවආසවාපි චිත්තං විමුච්ඡති අවිද්‍යාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝතේ පේනා ජාතේ උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයම් නාපරං ඉත්තස්සායාති පජානාති තං කිස්ස හේතුම් එවං හේතං බද්දාලේ හෝතේ යථාසං සත්තෝ ශාසනේ සික්ඛාය පරිපූර්ණකාරිස්සාති එවං වුත්තේ ආයස්මා බද්දාලේ භගවන් සංඝේ සදවෝච කෝනකෝ බන්තේ හේතු කෝපච්චයෝ යේන මිදේ පච්ඡම් වික්ඛොං පවයිහ පවයිහ කාරණං කරොන්ති කෝපන බන්තේ හේතු කෝපච්චයෝ යේන මිදේ පච්ඡම් වික්ඛොං නෝ තථා පවයිහ පවයිහ කාරණං කරොන්ති තී ඉද බද්දාලේ ඒකච්ඡෝ වික්ඛෝ අබින්හාපත්තේ කෝ හෝති ආපත්‍ති බහුලෝ සෝ බික්ඛෝ හි වොච්චමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරති බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අප්පච්චයං පාතු කරෝති න සම්මා වත්තති න ලෝමං පාතේති නනෙත්තරං වත්තති යේන සංඝෝ අත්තමනෝ හෝති සංකරෝ මේසේ නාහ తత్ర భద్దాలి භික්ඛූණං එවං හෝති අයං කෝ ආවසෝ භික්ඛෝ අබින්හා පත්තිකෝ ආපත්‍ති බහුලෝ සෝ භික්ඛෝ හි මුච්ඡමානෝ අඤ්ඤේනඤ්ඤං කටිචරති බහිද්ධා කතං අපනාමේසි කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝති නසම්මාවත්තති නලෝමං පාතේසි නනෙත්තාරං වත්තති යේන සංඝෝ අත්තමනෝ හෝති සංඛරෝමීති නාහ සාධෝ වතායස්මන්තෝ ඉමස්ස භික්ඛුනෝ තථා තථා උපපරෙක්ඛත යථාස්සිදං අධිකරණං නතිප්පමේව රූප සමෙයාති පස්සකෝ ඒතං බද්දාලේ භික්ඛුනෝ භික්ඛෝ තථා තථා උපපරෙක්ඛන්තේ යතාසිදං අධිකරණං න කිප්පමේව වූපසම්මති ඉද පනබද්දාලේ ඒකච්ඡෝ බික්ඛෝ අබෙන්හාපත්තිකෝ හෝති ආපත්ති බහුලෝ සෝ බික්ඛෝ හිවොච්චමානෝ නාඤ්ඤේ නඤ්ඤං පටිච්චරති න බහිද්ධා කතං අපනාමේසේ නකෝ පංච දෝසංච අපච්චයං පාතු කරෝති සම්මා වස්සතේ ලෝමං පාතේති netthārang vassati යේන සංඝෝ අත්තමනෝ හෝති සංකරෝමේති ආහ තත්‍ර බද්ධාලේ බික්ඛූණං එවං හෝති අයං කෝ ආවසෝ බික්ඛෝ අබෙන්හා පච්චිකෝ ආපච්චි බහුලෝ සෝ බික්ඛෝ හි වොච්චමානෝ නාඤ්ඤේ නඤ්ඤං පටිචරති නබහෙද්ධා කතං අපනාමේති නකෝ පංච දෝසංච අපච්චයං පාතු කරෝති සම්මා වත්තති ලෝමං පාසේති nettarang vattati යේන සංඝෝ අත්තමනෝ හෝති සංඛරෝ මේති ආහ සාදු වතායස්මන්තෝ ඉමස්ස භික්ඛුනෝ තථා තථා උපපරික්ඛත යතාසිදං අධිකරණං කිප්පමේව රූප සමේ යාති තස්සකෝ ඒ සම්බද්දාලි භික්ඛුනෝ භික්ඛෝ තථා තථා උපපරෙක්ඛන්ති යථාස්සිදං අධිකරණං චික්කමේව රූප සම්මති ඉද බද්දාලේ ඒකච්ඡෝ භික්ඛෝ අදේච්ඡාපත්තිකෝ හෝති අනාපත්ති බහුලෝ සෝ භික්ඛෝ හෙවොච්චමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරති බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අප්පච්චයන්ච පාතු කරෝති න සම්මා වත්තති න ලෝමං පාතේති න නෙත්තාරං වත්තති යේන සංඝෝ අච්චමනෝ හෝති සංකරෝමේති නාහ తత్ర බද්ධාලේ බික්ඛූණං ඒවං හෝති අයං කෝ වාඋසෝ බික්ඛෝ අදිච්ඡාපච්චිකෝ අනාපච්චි බහුලෝ සෝබෙක්කෝ හේ වොච්චමානෝ අඤ්ඤේ නඤ්ඤං පරිකරති බයිද්ධා කතං අපනාමේසේ කෝපංච දෝසංච අප්පච්චයන්ච පාතු කරෝති න සම්මා වත්තති න ලෝමං පාතේති න නෙත්තාරං වත්තති යේන සංඝෝ අත්තමනෝ හෝති සංකරෝමේති නාහ සාදු වතායස්මන්තෝ ඉමස්ස බික්ඛුනෝ තථා තථා උපපරික්ඛත යථාස්සිරං අධිකරණං න කිප්පමේව වෝපසමෙයාති තස්සකෝ ඒසං බද්ධාලි බික්ඛුනෝ බික්ඛූ තථා තථං උපපරික්ඛන්ති යථාස්සිරං අධිකරණං න කිප්පමේව වෝපසම්මති ඉද පන බද්දාලි ඒකච්ඡෝ බික්ඛු අදිච්ඡාපච්චිකෝ හෝති අනාපත්ති බහුලෝ සෝ බික්ඛෝ හි වච්චමානෝ නාඤ්ඤේ නඤ්ඤං පටිචරති න බහිද්ධා කතං අපනාමේති නකෝ පංච දෝසංච අපච්චයන් පාතු කරෝති සම්මා වච්චති ලෝමං පාතේති nettarang වච්චති යේන සංඝෝ අත්තමනෝ හෝති සංකරෝමේති ආහ తත්‍ර බද්ධාලේ බික්ඛෝ නම් නේවං හෝති අයං කෝ ආවසෝ බික්ඛෝ අදිච්ඡාපත්තිකෝ අනාපත්ති බහුලෝ සෝ බික්ඛෝ හි උච්චමානෝ නාඤ්ඤේ නඤ්ඤං පරිචරති නබහිද්ධා කතං අපනාමේති නකෝ පංච දෝසංච අප්පච්චයං පාසු කරෝති සම්මා වච්චති ලෝමං පාසේති නෙත්තාරං වච්චති යේන සංඝෝ අත්තමනෝ හෝති සංකරෝමි තියාහ සාදු වතායස්මන්තෝ ඉමස්ස බික්ඛුනෝ තථා තථා උපපරික්ඛත යතාස්සෙදං අධිකරණං සිප්පමේව වෝපසමෙය්‍යාති තස්සකෝ ඒ සම්බද්ධාලේ බික්ඛුනෝ බික්ඛෝත් තථා තථා උපපරික්ඛන්තේ යථාසිදං අධිකරණං සිප්පමේව වූප සම්මති ඉද බද්දාලේ ඒකච්ඡෝ බික්ඛෝ සද්ධා මත්තකේන වහති ප්‍රේම මත්තකේන පතර බද්ධාලේ බික්ඛෝනං එවං හෝති අයං කෝ වාඋසෝ බික්ඛෝ සද්ධා මත්තකේන වහති ප්‍රේම මත්තකේන සකේමයන් ඉමං බික්ඛොම් පවය්‍ය පවය්‍ය කාරණං පරිස්සාම මායම්පිස්සතං සද්ධාමත්තකම් තේ මමත්තකං සම්හාති පරිහායේති සේයතාපේ බද්ධාලේ පුරිසස්ස ඒකං චක්ඛුං තස්ස මිත්තාමච්ඡා ඥාතිසාලෝ හිතා සම්මේකං චක්ඛුං රක්ඛේයොම් මායම්පිස්සතං ඒකං චක්ඛුං සම්හාති පරිහායේති ඒවමේව කෝ බද්දාලේ ඉදේ කච්චෝ බික්කෝ සද්ධාමත්තකේන වහතේ තේමමත්තකේන තත්තර බද්ධාලේ බික්කෝ නම් එවං හෝති අයං කෝ වාවසෝ බික්කෝ සද්ධාමත්තකේන වහතේ තේමමත්තකේන සචේමයන් ඉමන් බික්කුම් පවයිහ පවයිහ කාරණං කරිස්සාම මායම්පේක්ෂතං සද්ධාමත්තකං ප්‍රේමමත්තකං සම්හාපේ පරිහායේති අයං කෝ බද්ධාලේ හේතු අයං පච්චයෝ යේන මෙදේ කච්ඡං බෙක්ඛං පවයිහ පවයිහ කාරණං කරොන්ති අයං පන බද්ධාලේ හේතු අයං පච්චයෝ යේන මෙදේ කච්ඡං බෙක්ඛං නෝ තථා පවයිහ පවයිහ කාරණං කරොන්ති තී කෝනුකෝ භන්තේ හේතු කෝපච්චයෝ යේන පුබ්බේ අපතරානි සේව සික්ඛා පදාන්‍යහේසොම් බහුතරාච බික්කෝ අඤ්ඤාය කණ්ඨහින්සු කෝපන භන්තේ හේතු කෝපච්චයෝ යේනේ තරහි බහුතරාහි සේව සික්ඛා පදානි හොන්ති අපතරාච බික්කෝ අඤ්ඤාය කණ්ඨහන්තේති එවං හේ සම්බද්ධාලේ හෝති සත්තේසෝ හායමානේසෝ සද්ධම්මේ අන්තරධායමානේ බහුසරාණි තේව සික්ඛාපදානි හොಂತಿ අපතරාච බික්ඛෝ අඤ්ඤාය සණ්ඨහන්ති නතාව බග්ගාලේ සත්තා ශාවකානං සික්ඛාපදං පඤ්ඤාපේති යාවනයිදේ කච්චේ ආසවට්ඨානියා ධම්මා සංඝේ පාතු භවಂತಿ යතෝ චකෝ බද්දාලේ ඉදේ කච්චේ ආසවට්ඨානියා ධම්මා සංඝේ පාතු භවಂತಿ අත සත්තා ශාවකානම් සික්ඛාපදම් පඤ්ඤාපේති තේසං ඒව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය නතාව බද්ධාලේ ඉදේ කච්චේ ආසවට්ඨානියා ධම්මා සංඝේ පාතු භවಂತಿ යාවන සංඝෝ මහත්සං පත්තෝ හෝති යතෝච කෝ බද්ධාලේ සංඝෝ මහත්සං පත්තෝ හෝති අත ඉදේ කච්චේ ආසවට්ඨානියා ධම්මා සංඝේ පාතු භවಂತಿ අත සත්තා ශාවකානං සික්ඛාපදං පඤ්ඤාසේති තේ සංයේව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය නතාව බද්ධාලේ ඉදේ කච්චේ ආසවට්ඨානීයා ධම්මා සංඝේ පාසු භවಂತಿ යාවන සංඝෝලා භග්ගං පස්සෝ හෝති පේයාලම් යසග්ගං පස්සෝ හෝති පේයාලම් බාහුසච්ඡම් පස්සෝ හෝති පේයාලම් රත්සඤ්ඤතං පස්සෝ හෝති යතෝ චකෝ භද්දාලේ සංඝෝ රත්සඤ්ඤතං පස්සෝ හෝති අතයිදේ කච්චේ ආසවට්ටානීයා ධම්මා සංඝේ පාතු භවಂತಿ අත සත්තා ශාවකානං සික්ඛාපදං පඤ්ඤාපේති තේ සංඝේව ආසවට්ටානීයානං ධම්මානං පටිඝාසාය අප්පකාකෝ තුම්මේ බද්ධාලේ තේන සමයේන අහුවත්ත යදාවෝ අහං ආජානීය සුසෝපමං ධම්මපරියායන් දේසේසින් සරසේ ත්වං බද්ධාලේති නොහේතං බන්තේ తత్ర බද්ධාලේ කං හේතෝ පච්චේසේති සෝහිනෝනාහං බන්තේ දීඝරත්තං සද්ධෝ ශාසනේ සික්ඛාය අපරිපූර්ණකාරේ අහෝසින්ති නකෝ බද්ධාලේ ඒසේව හේතු ඒසපච්චයෝ අපිට මේ සොං බද්ධාලේ දීඝරත්තං චේතසා චේතෝ පරිච්ඡ විදිතෝ නචායන් මෝඝ පුරිසෝ මයා ධම්මේ දේසියමානේ අට්ඨේකත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරෙත්වා ඕහිතසෝ තෝ ධම්මං සුනාතේති අපිටතේ අහං බද්දාලේ ආජානීය සුසූපමං ධම්මපරයායන් දේසිස්සාමි තං සුනාහි සාදුකං මනසි කරෝහි භාසිස්සාමි තේ එවං බන්තේති කෝ ආයස්මා බද්දාලේ භගවතෝ පච්චස්සෝසේ භගවා ඒතද වෝච සේයතාපි බද්ධාලේ දක්කෝ අස්ස දමකෝ බද්දරං අස්සාජානීයං ලබෙත්වා පඨමේ නේව මුඛාදානේ කාරණං කාරේති තස්ස මුඛාදානේ කාරණං කාර්ය මානස්ස හොන්තිේව විසෝකායතානේ විසේවිතානේ විප්පන්දිතානේ කානිචේ කානිචේ යථාතං අකාරිත පුබ්බං කාරණං කාර්යමානස්ස සෝ අබින්න කාරණා අනුපොබ්බ කාරණා තස්මින් ඨානේ පරිනිබ්බායති යතෝ කෝ බද්දාලේ භද්‍රෝ අස්සාජානීයෝ අබින්න කාරණා අනුපොබ්බ කාරණා තස්මින් ඨානේ පරිනිබ්බුතෝ හෝති තමේනං අස්ස දමකෝ උත්තරින් කාරණං කාරේති යුගාදානේ තස්ස යුගාදානේ කාරණං කාර්යමානස්ස හොන්තිේව විසෝකායිතානේ විසේවිතානේ විප්පන්දිතානේ කානිචේ කානිචේ යථාතං අකාරිත කුබ්බං කාරණං කාර්යමානස්ස සෝ අබින්න කාරණා අනුකුබ්බ කාරණා තස්මින් ථානේ පරිනිබ්බායතේ යතෝ කෝ බද්ධාලේ භද්‍රෝ අස්සාජානීයෝ අබින්න කාරණා අනුකුබ්බ කාරණා තස්මින් ථානේ පරිනිබ්බුතෝ හෝති තමේනං අස්ස දමකෝ උත්තරින් කාරණං කාරේති අනුක්කමේ මණ්ඩලේ කුර කාසේ ධාවේරවෙත්ත රාජගුණේ රාජවංශේ උත්තමේ ජවේ උත්තමේ හයේ උත්තමේ සාකල්ලේ තස්ස උත්තමේ ජවේ උත්තමේ හයේ උත්තමේ සාකල්ලේ කාරණම් කරේයමානස්ස හොන්තිේව විසෝඛායේ තානේ විසේවිතානේ විප්පන්දිතානේ කානිතේ කානිතේ යථාතං අකාරිත පුබ්බං කාරණං කාර්යමානස්ස සෝ අබෙන්න කාරණා අනුපුබ්බ කාරණා තස්මින් ඡානේ පරිනිබ්බායති යතෝ චකෝ බද්දාලේ භද්‍රෝ අස්සාජානීයෝ අබෙන්න කාරණා අනුපුබ්බ කාරණා තස්මින් ඡානේ පරිනිබ්බුතෝ හෝති තමේනං අස්ස දමකෝ උත්තරින් වන්නේයංච වලියංච අනුප්පවෙච්ඡති ඉමේහි කෝ බද්දාලේ දසංගේ සමන්නාගතෝ භද්‍රෝ අස්සාජානීයෝ රාජාරහෝ හෝති රාජබොග්ගෝ ප්‍රඤ්ඤෝ අංගන්තේව සංඝං ගච්ඡති එවමෙව කෝ බද්දාලේ දසයංගේහි සමන්නාගතෝ බික්ඛෝ ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කතමේහි දසෙහි ඉද බද්දාලේ බෙක්කෝ අසෙක්ඛාය සම්මා දිට්ඨියා සමන්නාගතෝ හෝති අසෙක්කේන සම්මා සංකප්පේන සමන්නාගතෝ හෝති අසෙක්ඛාය සම්මා වාචාය සමන්නාගතෝ හෝති අසක්කේන සම්මා කම්මන්තේන සමන්නාගතෝ හෝති අසක්කේන සම්මා ආජීවේන සමන්නාගතෝ හෝති අසක්කේන සම්මා වායාමේන සමන්නාගතෝ හෝති අසක්කාය සම්මා සතිය සමන්නාගතෝ හෝති අසක්කේන සම්මා සමාධිනා සමන්නාගතෝ හෝති අසෙක්ඛේන සම්මාඥානේන සමන්නාගතෝ හෝති අසෙක්ඛාය සම්මා විමුක්තිය සමන්නාගතෝ හෝති ඉමේහි කෝ බද්දාලේ දසහි ධම්මේහි සමන්නාගතෝ බික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා බද්දාලි භගවතෝ භාසිතං අබිනන්දේති බද්ධාලේ සොත්තං පංචමං